මෙතා ප්‍රශ්නයක් සෝතාපන්න ඵලයට පත් වූ කෙනෙකු ප්‍රථම ධානයේද පැමිණි බව දැනගන්නේ කෙසේද කියලා මේ ප්‍රශ්නයක්. කර්මස්ථාන වැඩිීමේදී යම් අවස්ථාවක ශබ්ද නගා වැඩිම නතර වී සිතින් පමණක් වැඩිම සිදුවේ. මෙම අවස්ථාව ප්‍රථම ධාන අවස්ථාවද යන්න පැහැදිලි කරලා දෙන්නත් කියලා විල්ලීමක් කරන්නේ. සෝතාපන්න ඵලයට පත්වීමේදී සමත විදර්ශනා යුගනද්දෝ වැඩෙන මොහොතක් වෙන්න ඕනේ කියන තමයි පෙන්නා තියෙන්නේ. හැබැයි සෝතාපන්න ඵලයට පත් වෙනවා කියනට ඇහිපිය ගහන මොහොතකුත් ඇති. එතකන් තියෙන්නේ මාර්ග අනුගාමිකත්වයේ. සෝවාන් ඵලයට පත් වෙන මොහොත ඒක චිත්ත වීතියයි. ඵලයටපත් වෙන්නේ ඇහි පිය ගහන භවතකල චිත්ත වීති කෝටි ගාණක් හටගෙන ඉවරයි. එහෙනම් එතෙන්ටනකන් වැඩෙන්නේ මාර්ගය. අනිච්ච වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් නිතරම සිහි කරලා අනේ මේ ලෝකේ ස්වභාවය මේකනේ කියලා හරියට වැටහෙන්න පටන් ගන්නකොට වැඩෙන්නේ මාර්ගය. ඒ විදිහට මාර්ගයේ වැඩිලා හිටන් එක අවස්ථාවක් එනවා ඒකට අවශ්‍ය කරන සියල්ල ලැබෙනවා. හරියට නෙළුම් පොහොට්ටුවක් ගහේ රසය අරගෙන ජලයේ තිබෙන්නා වූ ස්වභාවයෙන් උඩට මතුවෙලා මෝරලා තියෙනවා රෑ එළියෙනකත් පිපෙන්නේ නැහැ. සූර්යාලෝකයේ වැටෙනකන් ඒ මල පිපෙන්නේ නැහැ. පිපෙන්න ඔක්කොම මෝරලා හරි ගිහින් තියෙනවා. අන්න නමුත් සූර්යා පායනකොට ඒ ආලෝකය වැටෙනකොට මල පිපෙනවා. එහෙනම් නෙළුම් මල්ට සූර්යාලෝකයේ අත්‍යවශ්‍යයි පිපෙන්න. අන්න ඒ වගේ සූර්යාගෙන්ම ලැබෙන ශක්තිය පෝෂණය අරගෙන ගහෙන් ලබන පෝෂණයෙන් මල් කැකුල ලොකු වෙනවා. මල් කැකුල මෝරලා ලොකු වෙලා බුදියෙන් උඩට ඇවිදලා පිපෙන්න ඔන්න මෙන්න කියන මට්ටමට තිබුණත් සූර්යාලෝකයේ නැගෙන මොහොතේනොටයි පිපෙන්නේ. අන්න ඒ වගේ මාර්ගයේ වඩපු කෙනෙක් කොයි විදිහටද අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරලා ඉන්නකොට මාර්ගයේ වැඩෙනවා. මෝරපු නෙළුම් මල් කැකුල වාගේ පූර්ණ වෙලා තියෙනවා සූර්යාලෝකයේ නැගෙන මොහොතක ඒක පිපෙන්න ලහඟුණා වාගේ. මෙන්න මේ වගේ සත්පුරුෂ සංසේවනයේ සද්ධර්මා ශ්‍රවණේ යම් මොහොතක ලැබෙනකම් මුලින් ලැබෙනවා ඒව නැතුව නෙමෙයි. ලැබිලා මාර්ගයේ වැටෙනට ඵලයේ ලබන මොහොත අත්‍යවශ්‍යම ලැබෙන්න ඕනේ. තමන් වැඩුණු ධම ආවර්ජනා කිරීමේදී අත්‍යවශ්‍යයෙන් ආධාරයක් ඕනේ. ඒ ආධාරේ මාර්ගයෙන් තමයි ඵලයේ ලබන මොහොත ලඟ වෙලා ලැබෙන්නේ. ඒක විශේෂයක්. වැටකොළු වෙලක් හිටවලා හිටන් ටික දවසක් යනකොට ඒක දෙපැති වෙලා ඔක්කොම හරි ගිහිලා කොළ දෙකක් තුනක් ඇවිදලා රෑන් ටිකක් එළියට දික් වෙලා එනවා. ඒ රෑන් දික් වෙන්නේ මොකටද? මොකක් හරි කමක් නැහැ පහුරක් ඇවිදි මොනවා හරි අල්ලගෙන උඩට නැගෙන සනියෙන් බැරි හින්දා. බලාපොරොත්තු ඉන්නවා රෑන් ටික ඇදිලා. අපි පොල් අතුරු කිල්ලක් හරි නැත්නම් මොනවා හරි කෝටුවක් හරි හිටවනවා. එතෙන්ට. පොඩ්ඩක් වෙලා බලනකොට වැලේ අර පහුරු ගිහිල්ලා පහුර කියලාගෙන පොඩි රෑන් ටිකක් තියෙනවා. ගහකට යන්න වැලින් වැල බදාගන්න අර කෝටුව හරිය නැත්නම් අර අපි තිබ්බ ඉපල හරිය බදාගෙන ස්ක්‍රීන් එක වාගේ ඇඹරිලා ඇඹරිලා ගිහින් ඒකට ඇදලා ගන්නවා. ඒකේ ආධාරයෙන් ගහට නගිනවා. වැල උඩදී එයා අතර මෙයා අතර පැතිරලා ගියාට පස්සේ අර උඩට ගෙනිච්ච රැහන් කැඩිලා ගියත් දැන් වැල වැටෙන්නේ නැහැ. ගහේ බැඳිලා හැදිලා උඩට ගිහිල්ලා. හැබැයි ආධාරය නොලැබුණා නම් කවදාවත් අර වැලට උඩට යන්න බෑ. මෝරලා උඩට යන්න හේතු තිබුණාට ආධාරයක් නැතුව ගහට නැගෙන්න බෑ වැලට. අන්න ඒ වගේ මාර්ග ඵලයේ ලබන මොහොතට ආධාරයක් අවශ්‍යයි. බුද්ධ ශ්‍රාවකයෝ වැල් වලට උපමා කරලා තියෙන්නේ. බුදුරයන් වහන්සේ මහා වෘක්ෂයේ මේක ක්‍රමයකට ගත්ත දෙයක්. ඒ වාගේ මේ හේතුවෙන් උර්සේට බැඳුණු වැල් වාගේ උඩට ගිය වැල් වාගේ තමයි අනි ශ්‍රාවක පිරිස. හැබැයි වැලක ඉතිලත් වැලකට උඩට ගිය හැකි. ඒ වැල ගහට ඉතිලා තියෙන්න ඕනේ ඉස්සෙල්ලා. ඒ වැලේ ඉතිලා හිටන් තව වැලකට ගහට නැගුණ හැකි. හැබැයි වැල් දෙකක් තුනක් එකතු වෙලා හිටන් ගහට එකක්වත් නැගිච්ච නැත්නම් නැගිලා තිබුණ නැත්නම් වැලෙන් වැල එතිලා කවදාවත් උඩට නැගෙන්න බෑ ඔක්කොම එක පොදියෙන් බිම වැටෙනවා. මේක උපමාවක්. ඒ වගේ බුද්ධ නැමැති මහා වෘක්ෂයේ ඉතිච්ච බුද්ධ ශ්‍රාවක නැමැති වැල් තමයි මේ තියෙන්නේ. ඉතින් වැලක් ගහට නැගෙන්න නම් අර ආධාරයක් අවශ්‍යයි. ඒ වගේ බුද්ධ ශ්‍රාවකේ සෝතාපන්න වුණා තමයි ස්ථිර බුද්ධ ශ්‍රාවකෙක් හැටියට ඵලයෙන් ස්ථිර වෙන්නේ. බුද්ධ නැමැති මහා වෘක්ෂයට ගියා වෙන්නේ ඉසෙල්ලම්. අන්න ඒ වගේ අවස්ථාවක් තමයි සත්පුරුෂ සංසේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි කියන දෙක. මුලින් ලැබෙන සත්පුරුෂ සද්ධර්මයේ අහනකොට සත්පුරුෂ ධර්මයේ සත්මේ ඇසුරින් අහනකොට ඒ සද්ධර්ම ශ්‍රවණය නිසා දහම් බීජය පැලවෙනවා පපුවේ. ලෝකයේ මොහිට ඉස්සර අනන්ත සංසාරේ යහපු නැති අවබෝධ කරපු නැති අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ තිලක්ෂණය පිළිබඳ පළමු වැටහීම එනවා. එතන පටන්ගෙන මාර්ග අනුගාමිකත්වය ආරම්භ කරනවා. ඒ වැටහිම ආපු අයත් ආර්යවම තමයි. මාර්ග අනුගාමික ආර්යව නැත්නම් ඒ අය සතර අපාගත වෙන්න තියෙන හේතු නැති අය. හැබැයි ඵලයේ ලැබුවේ නෑ තව. කොයි මොහොතක හරි ඵලයේ ලබන්න තවත් ආර්ය ධර්මයේ ලැබූ කෙනෙක් ඇසුරෙන් බණ පදයක් හරි අහන්න ඕනේ. ඒ මොහොතේ විශේෂයක් ලැබෙනවා. ඒක තමයි සත්පුරුෂ සංසේවනයේ කියන එකේ තියෙන විශේෂත්වය. කවදා හරි මේ ලෝකේ සෝතාපන්න පුද්ගලයෙක් හිටියානම් එයා ඒ මාර්ගඵලයටපත් උනේ කවුගෙන් බනහලාද කියලා ওই විදිහ බලාගෙන බලාගෙන ගියාම අන්තිමට කෙලවර වෙනවා බුදුරජාන් වහන්සේගේ මනහලා කියන කෙනෙක්ින් සම්බන්ධව. බුදුරන් වහන්සේගෙන් ධර්මය අහලා මාර්ගඵල ලැබුව රහතන් වහන්සේ නමක් හෝ මාර්ගඵලයට පත් වුණ කෙනෙකුට ගිහිලා තමයි නතර වෙන්නේ ගමන. අවුරුදු දහස් ගාණක් තුල පරම්පරාව බලපුවාම. එහෙනම් බුද්ධ ශ්‍රාවක පරපුර කැඩෙන්නේ නැත්තේ ඔන්න ඔය හේතුව උඩ. කැඩුණා නම් එතනින් ඉවරයි අවසානේ. ඒ බුද්ධ ශාසනයේදී නැවත වරක් මාර්ගඵල ආબોධයක් ලබා ගන්න බෑ. දැන් මේකෙත් එක ප්‍රශ්නයකුත් අහලා තිනවා එක්කෙනෙක් ඒක මහාචාර්යවරයෙක් අහපු ප්‍රශ්නයක් කියලා. ඒකේ තියෙනවා සුද්ධාවාස බ්‍රහ්මලෝකවල මාර්ගඵලලාභින් නැද්ද මේ බුදුරයන් වහන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලා කාශ්‍යප බුදුරන් වහන්සේගෙන් එහෙම බණහලා. කාශ්‍යප බුදුරන් වහන්සේගෙන් පමණක් නෙමෙයි විපස්සී බුදුරන් වහන්සේගෙන් දැන්ට කල්ප 36කට එහා බණහලා අරිහත්ත්වයටපත් වෙච්ච අය අනාගාමී ඵලයටපත් වෙච්ච අයත් සුද්ධාවාස බ්‍රහ්මලෝකවල ඉන්නවා. එතන පටන් සත්බුදුරයන් ලෝකේ පහළලා තියෙනවා සාසන අන්තර්දාන වෙලා තියෙනවා. ඒ සාසන අන්තර්දානයේ ගණන් ගන්නේ ඒ සුද්ධාවාසයේ ඉන්න මාර්ගඵලලාභීන්ගේ ඉඳීමෙන් හෝ නැතිවීමෙන් නෙමෙයි. මේ මනුස්ස ලෝකයේ මිනිස්සෙයින් අතර අවසාන කෙනා ඉවර වුණාට පස්සේ නැන අවසාන සෝවාන් පුද්ගලයාගෙන් පස්සේ ධර්මාභෝධයක් ලබා ගන්න බැරි කාලයක් එනවා. හැබැයි ওই කාලේ එනවයි කියලා කියන්නේ යම් කිසි කාලයක ওই සාසන අන්තර්දානීය අවස්ථාවක් එනවා. අධිගම අන්තර්දානීය කියලා එනවා කොටසක්. ওই අධිගම අන්තර්දාන වෙනකොට නැවතත් ධර්මාවබෝධය ලබාගෙන සෝවාන් මාර්ග අනුගාමිකයෙක් ඇති වෙන්නවත්. හේතුකාරක වෙන සතර පද ගාථාවක නියම බුද්ධාර්ථයේ විග්‍රහ කරන්න කෙනෙක් ලෝකේ නැති වෙනවා. අන්න එතකොට තමයි සද්ධර්ම අන්තර්දානය කියලා කියන්නේ. ඊට පස්සේ බ්‍රාහ්මණය කොච්චර හිටියත් මිනිස්සෙකුට මාර්ගඵලයක් ලබා ගන්න කෙනෙක් නැහැ. ඒ කියන්නේ අවසාන මාර්ගඵලලාභියා මේ මනුස්ස ලෝකෙන් චුත වුණාට පස්සේ ඊට පස්සේ නැවත වාරයක් ලෞතර බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්න ඕනේ. ශ්‍රාවකේ පහළ වෙන්න බුද්ධ ශ්‍රාවකේ පහළ වෙන්න මාර්ගඵලලාභී. අන්න ඒක කියනවා අධිගම අන්තර්දානේ. ඉන් දෙවියන් අතර හිටියට වැඩක් නැහැ. දෙවියන් අතර ඉන්නකොට දෙවි ඒ ඉතින් යම්කිසි බුද්ධලේ දෙවියෙක් වුණා නම් බුද්ධ නමස්කාරය කළා හරිය වන්දනාමාන කරලා තුන්රුවක් ගුණයට ගරු කරෙන්න පුළුවන් ඒ කාලෙදී. එහෙම ඉඳලා ඒ කෙනෙක් දිව්ලෝට බඹලෝට යන්න පුළුවන්. ඊට පස්සේ එහෙදි බණ අහන්න පුළුවන්. ඒක හරියි. මිනිස්සය කියලා මගඵල ලබන්නයි බැරි. දෙවියෙක් කියලා බ්‍රහ්මයෙක් කියලා ඕන කාලයක පුළුවන් කියන්නේ බුද්ධාන්තර 20 ගානකට එහා බුදවරු පහළ වෙච්ච කාලේ එහෙමත් තියෙනවා. එහෙම කාලෙකත් නිවන් දකින්න මගක් තියෙනවා දෙවි වෙලා. බ්‍රහ්ම වෙලා. බුද්ධ කියන ගුණේ සිහි කළා ಗುಣ මාත්‍රයට හරි වැදලා පොදලා හිත ප්‍රසාදේ ඇති කරගත් අයට මේ මනුස්ස ලෝකේ මාර්ගඵල ලබන්න අවස්ථාව නැතුව ගියත් ඒ හේතු වාසනාවෙන් දෙවියෙක් වෙලා බ්‍රහ්මයෙක් වෙලා ඉපදිලා හිටන්. ඒ කාලේදී බලහන් අවස්ථාව ලබා ගන්න පුළුවන්. එදා මේ මනුස්ස ලෝකේ සාසනාන්තර දානය ගැනයි ඔය 5000කින් පස්සේ සිද්ධ වෙන ආකාරයෙන් පෙන්වන්නේ. නැත්නම් සාස බුද්ධ ශාසනය තුල ශාසන මේ ශාසනය පවතින කාලය කියලා පෙන්වන්නේ එහෙමයි. එතකොට මේ වගේ අවස්ථාවක ඒ බනහන මොහොතක අපිට සද්දේ ඇහෙනවා. අවධානයෙන් අහගෙන ඉන්නවා. ඔය මොහොතේදී ඇහිපිය ගන්න මොහොතක් යන්නේ ඉස්සෙල්ලා බාහලන චිත්තවීති අපිට හොයන්න බෑ. ඒක ලෞතර බුදුරයන් වහන්සේටයි ඒ ධර්ම ස්වභාවයේ ගෝචර වෙන්නේ චිත්ත ස්වභාවයේ. අනික් කෙනෙකුට කියන්න බෑ මේ තත්පරයට චිත්තක්ෂර වාර කොච්චර ගියාද? චිත්තවීති කීයක් පහළ වුණාද ආදී වශයෙන් අනික් කෙනෙකුට කියන්න බෑ. අනාවරණ ඥානීය නැවති මහා ඥානයකේ ලෞතර බුදු පියාණන් වහන්සේ නමකට නම් කියන්න පුළුවන්. අනික කෙනෙකුට ගෝචර නැති දෙයක්. නමුත් අන්න එහෙම ඇහිපිය ගහන තරම් මොහතක ප්‍රථම අධ්‍යානයේටපත් වෙලා පසුතලය හැදෙනවා. හැදිලා අනිත්‍ය දුක අනාත්ම මේ ධර්මයේ පිළිබඳ ප්‍රඥා පහළ වෙන මොහොතක් එනවා. ඒ ඵලයේ ලැබලා ඉවරයි ඊට පස්සේ. උඩ බලලා බිම් බලන් ඉස්සෙලා ඵලයේ ලැබිලා ඉවරයි. එක පැත්තක් බලලා බිම් බලනකොට ඵලයේ ලැබිලා ඉවරයි. එහෙමත් අවස්ථාව තියෙනවා. හැ මාර්ගයටයි කල් යන්නේ. ඵලයේ ලැබෙන මොහොත කොයි මොහොතද කියන්න බෑ. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් අට්ටික කර්මස්ථානයේ වඩමින් යනවා. ඉතින් අට්ටි අට්ටි කිය කිය ගියා කියලා කිව්වට ඊට වඩා ගැඹුරු එකක් ඒක. ඒ කර්මස්ථානයක් වැඩමින් යනකොට ඒ සෝතාපන්න මාර්ගයටමපත් වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ මේ අරිහත්ත්වය ගැනයි ඔය කියන්නේ. එක්තරා කාන්තාවක් පාරේ ගිහිල්ලා එහා හඳුරකට හයියෙන් හිනාවක් දැම්මා. ඒ වෙසඟනා. ඒ පැතර වසඟ කරගන්න කරපු වැඩ. ඒ සද්දෙට උන්වහන්සේ එකපාරක් ඒ පැත්ත බලලා බිම් බැලුවා. ඒ පැත්ත බලනකොට දැක්කා අර අට්ටික සංඥා පරිදි ඇට සැකිල්ලක් යන හැටි hina වෙවි. එහෙමයි හැඟීම ආවේ. ඒ බල්ලා ආපහු බිම් බලන්න තත්පරයක් යන්න ඇති ඕන්න. බිම් බැලුවේ අරිහත් වෙලා. සේක පුද්ගලයෙක් හැටියට ඒ ස්ත්‍රිය දිහා බැලුවේ අර hina සද්දෙට. දැන් ඒක පැත්තක් බලලා බිම් බලා ගත්තා විතරයි. ওই කාලය තුළ අරිහත් ඵලයටත්පත් වුණා. එනම් අපි හිතාගෙන ඉඳලා හුඟා කල් ගිහිලා තෙතම තෙතම ඉඳලා ලබන එකක් නෙමෙයි අරිහත් ඵලය හෝ මාර්ගඵල කියන්නේ. එතන සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ අවස්ථේ නැහැ සෝවාන් වෙලා හිටපු නිසා. සෝවාන් ඵලයටපත් වීමටයි මේ වගේ අවස්ථාවක් ඕන කරන්නේ. ඊට පස්සේ අවස්ථේනේ ගැළපෙන අරමුණක් දකින්න එක විතරයි. ඒ අරමුණ ලෝක සත්‍යයට එක්ක ඇලෙන එකක් එක්ක ගැටෙන එකක්. නමුත් ඒකේ තියෙන ඇලීමේ ස්වභාවය, ගැටීමේ ස්වභාවය විදර්ශනා නුවණ තියෙන කෙනාට දැනෙනවා. ඇලීමේ ගින්න මොහොතේම වැටහෙනවා. ගැටීමේ තියෙන ගිනි ස්වභාවය මේ මොහොතේම වැටහිලා හිටන් අහිත මිදිලා යනවා. අන්න ඒක අයගේ ස්වභාවය. ඒ ලැබෙන මොහොතේදී සමතේ ලැබිලා තියෙන්නේ. නීවරණ සමත වෙන හේයින් සමත කියනවා. ප්‍රථම අධ්‍යානයේ ලැබෙන හේයින් සමත කියනවා කියවට හරියන්නේ නැහැ. ඒක නෙමෙයි පෙන්නා තියෙන්නේ. සමත කියන්නේ නීවරණ සමත වෙන නිසායි. එන යම්කිසි බුද්ධලේක් යම්කිසි අරමුණක් දැකලා අසාර අරමුණක හැටි කියලා මෙනෙහි කරවන අවංකෝයේ මොහොතේදී කාමච්ඡන්ද නීවරණේ ව්‍යාපාද නීවරණේ එතන නැහැ ඒ මොහොතේ තීන මිද්ද උද්දාච කුකුච විතිකිච්ඡා කියන මේ නීවරණ පහම මේ මොහොතේ නැහැ දස අකුසල් තවත් ක්‍රමයකින් කියනවා නම් කැටි කරලා කියනවා නම් පංච නීවරණ කිවේ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංච නීවරණ විස්තර කරලා කියනවා නම් දස අකුසල් කිය යුතුයි කියලා පෙන්නනවා එහෙනම් පංච නීවරණ යම් තැනක මොහොතක් නැත්නම් හිතනකොට ඒ මොහොතේ දස අකුසලේම නැහැ. දස අකුසලේම නැත්නම් එතන තියෙනවා සීලය. කම්පා වෙන්න තිබිච්ච ලෝභ දේශ මොහ නැහැ දස අකුසල නැති මොහොතක. අන්න එතන සමාධියක් තියෙනවා. නීවරණ සමත වෙලා හින්දා සමතයක් තියෙනවා. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරපු නිසා ප්‍රඥාව තියෙනවා විදර්ශනාව තියෙනවා. සමත විදර්ශනා යුගනද්දෝ වැඩිච්ච මොහොත. ඔන්නේ මොහොතේ ප්‍රඥා පහළලා අසාරය මොනවා බලන්නද? අසාරය මොනවා දකින්නද? මේ විදිහට හිත එනවා එකපාරට. අන්න අසාරත්තේ ප්‍රඥාව තුලින් වැටහුණ මොහොතක් ආවනම් මාර්ගඵල මොහොත ලැබුණා. ඉතින් මේක 아무තු එකක් කියලා එක එක ඔය භාවනා පන්ති වල එහෙම උගන්වනවා. ඉඳගෙන ඉඳ උඩ ගියා එන්න ආලෝකයක් පහළ වුණා විදුලි කටුවා වාගේ දැක්කා අරවා මෙයා රටේ ඇතිවා කියනවා. ඉන් දැකිය යුතු ක්‍රමය ඔන්න ඕකයි. සෝවාන් වෙලා හිටියනම් වෙලා හිටපු කෙනෙකුට භාවනාන යෝග්‍යව ඉන්න වෙලාවකත් ඔය කියන ස්වභාවය ලබන්න පුළුවන්. මනසට අරමුණක් ඇවිදිලා. හැබැයි ඒ අරමුණ ලබන්නේ මේ බාහිර ලෝකයා දකින්නා වූ විදිහේ ලෞකික රූපය, ශබ්දයක් ඇහිලා පෙනිලා නෙමෙයි. විදර්ශනා වෙලා යම්කිසි ආලෝක මාත්‍රයක් ආවනම් දැක්කනම් ඒක හිත වැදින්න ඉස්සෙල්ලා දකින්න දෙයක් තියෙනවා. එයා ස්කන්ධ වශයෙන් හරි ධාතු වශයෙන් හරි ආයතන වශයෙන් හරි මේ මොහොතේ ක්ෂණයකින් ඒක විදර්ශනාවට නැගෙන්න ඕන. ඒක මමත්වයෙන් ගන්න අල්ලන්න වටනාදියක් ඒකේ නෑ කියලා ප්‍රඥාවට ගෝචරලා මේ මොහොතේ වැටෙන්න නුවණ පහළ වෙන්න ඕන. එන විදුලි කොටනවා වගේ එකපාරට දැවුනනම් ඔය භාවනා කර කර ඉන්නකොට ඉතලා විදර්ශනා කරලා හුරු කරගන්න ඕනේ ඒක මොකද්ද කියලා රැවටෙන්නේ නැතුව. දැන් ඉතින් ගුරුවරයා හම්බෙලා අහන්න වෙන මා සෝවාන් වුණාද කියලා විදුලි කෙටුවා මාටත් දැවුණානේ. එහෙම ඒවා ගන්නෙ නැතුව කාගෙන්වත් අහලා පුළුවන් එකක් නෙමෙයි ඔක දැනගන්න. ඒ චක්‍රය හොඳට තේරුම් අරන් තියෙන්න ඕනේ. දකින්න චක්‍රය. ওই දැකපු දේ පංචස්කන්ධයේ බෙදලා බලන්න පුරුදු වෙන්න ඕනේ. එහෙනම් දැක්කනම් ආලෝකයක් වශයෙන් ඒ දැක්කේ රූපයක්. ඒගලයි මොන හරි සුභ ස්වභාවයක් දැනුණා නම් සැපක් හෝ උපේක්ෂා ස්වභාවයක් හෝ දැනුණා නම් ඒක වේදනායිස්කන්ධයට අයිති. මං එකපාරේ එළියක් දැක්ක හැමතැනම උඩ යට වටේ හැමතැනම එළියක් ගියා කියලා එහෙම ඒ වගේ දැක්කනම් ඒ ස්වභාවයේ සංඥායිස්කන්ධයට අයිති. ඒ වෙලාවේ මට හරි සාන්තියක් දැනුණා කියන්න බැරි තරම් ලස්සන ආලෝකයක් දැක්කා හැම කිව්වනම්. ඒ හරිය සංකාර ස්කන්ධයට අයිති. මට ඔන්න ඔය ටිකයි දැනුනේ කිව්වනම්. ඒක විඥාන ස්කන්ධයට අයිති. එහෙනම් මම දැකලා තියෙන්නේ මොකද්ද? රූපස්කන්ධයක්, වේදනා ස්කන්ධයක්, සංඥා ස්කන්ධයක්, සංකාර ස්කන්ධයක්, විඥාන ස්කන්ධයක් කියන පංචස්කන්ධයක් මිසක් නිවල නෙමෙයිනේ. අන්න චක්‍රය නිවනේ රූපාස්කන්ධ නැහැ, වේදනා ස්කන්ධ නැහැ, සංඥා ස්කන්ධ නැහැ, සංකාර ස්කන්ධ නැහැ, විඥාන ස්කන්ධ නැහැ. ඒවා නිරෝධයි. රාගක්කයෝ, දේශක්කයෝ, මෝහක්කයෝ, ඉමේ ධම්මා අසංකතා. අන්න අසංකතේ. යම් තැනක් කල්පනා කරලා මෙනෙහි කරලා බලනකොට රාගක්ෂේ බව, දේශක්ෂේ බව, මෝහක්ෂේ බව පේනවා නම් ප්‍රත්‍යවේක්ෂා ඥානියෙන් ඒක දැක්කේ. ඒ දැකපු ප්‍රත්‍යවේක්ෂා ඥානීය ඥානයක් මිසක් ඒක නිවන නෙවෙයි. යම් රාග දේශ මොහයක් එතන ගොඩ නැගෙන්නේ නැහැ කියලා දැක්කනා. අන්නේ ගොඩ නොනැගෙන බව නිවන. දැන් ගොඩ නොනැගෙන බව කියලා කියන්නේ නැගිච්ච දෙයක් නෙමෙයි. නමුත් වැටහිච්ච දෙයක්. පෙර මට රාගය නැගෙනවා. ඒ රාගය දැන් අතුරු දහන් වුණා. එන්නේ නැහනේ. අරමුණ දැක්කා. අරමුණ ඇසුරට ගියත් රාගය මතුවෙන්නේ නැහැ. වෙනදට නම් කවුරු හරි බැන්නොත් මට හරියට හිතට රිදෙනවා. දැන් බැන්න තියා ගැහුවත් මට තරහක් එන්නේ හිතලවත් තරහ ගන්න බෑනේ. එහෙම එකක් අභ්‍යන්තරේ හදපපුවේ නෑනේ. අන්නේ Tamante වැටෙන පත්ත වේසා කරනකොට. දේශක්ෂයයි. රාගක්ෂයයි. ඇයි එහෙම වුනේ කියලා කතා කරනකොට නිරුත්තර වෙන්නේ නැහැ. හේතුව දකින්නවා. ඒ ඵලයේ හැටි දකින්නවා. නිර්වාණ ඵලයේ තමයි මේ දැක්කේ. කොහොමද හේතුව? අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් මේ ලෝකේ මේ ආකාරයේ වෙනෙහි කළ මෙනෙහි කරුණා. ඔය 40 ආකාරයක් තියෙනවා. අද ඔය පත්‍රයේ ගිය ගියවරාවේ ඉල්ලපු ඉල්ලීමක් උඩ ඒක සටහන් කරලා තියෙනවා මේ 40 ආකාරයේ. නිවන් දකින්න හේතු වෙන ලෝකේ අසාරත්වයේ දකින්න හේතු වෙන 40 ආකාර දහම් දැකීමක් ලෝකේ පිළිබඳව පංචස්කන්ධ පිළිබඳ දකිය යුතු ආකාර. ඒ කොයි ආකාරයක් හෝ අරගෙන ආකාරයෙන් දැක්කහම ඒ සෑම ආකාරයක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ කොටස් තුනටයි අහු වෙන්නේ. ඒ කොටස් තුනට 40 ආකාරයක් බෙදලා තියෙනවා. ඒ 40 ආකාරයෙන් කෝක හරි එක ආකාරයක් බලපුවාම එක්කෝ එක අනිත්‍ය ගොඩේ. එක්කෝ දුක්ඛ ගොඩ මූලිකව, එක්කෝ අනාත්ම කියන ගොඩ මූලිකව. ඒ තුල එකක් තමයි දකින්න දකින්න ක්‍රම ඔය තියෙන්නේ. සමහර වෙලාවට දකිනා මේ පංචස්කන්ධය කියලා කියන්නේ. ගිනි ගොඩක් වාගේ දෙයක් නේ. ඒ කියන්නේ පත් වෙන ගින්නක් නෙමෙයි. ඒක ඇසුරු කරන්න කියලා ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස ගිනි වලට ගෝචර වෙන හැටි දකිනවා ප්‍රඥාවෙන් එහෙම ගොඩක් නේ මහා මර උගුලක් නෙමේක කියලා දකිනවා හිතේකේ අත්හැරිය යනවා ඒ ඇසුරෙන් සත්‍යය දකිනකොට මෙන්න මේ වගේ දකිනවා මම මෙබඳු මග කිනුයි මේ මේ தත්තරපත් උනේ. මෙන්න මෙහෙම හිතනට මෙහෙම අවබෝධයක් ආවා. ඒ අවබෝධයත් එක්කලා අසාර ලෝකේ අසාරත්වය මට වැටහුණා. ඊ අසාර ලෝකේ පිළිබඳ මට මම කියලා මගේ කියලා ගන්න එකක් නෑ කියලා දැක්කා. එහෙම ගන්න මානසිකත්වයේ මගේ නිදහස් වෙලා ගියා අත්හැරලා ගියා. එහෙම තමයි මේ රාග දේශ මොහ කොටසක් මගෙන් අත්හැරෙනවා කියලා සමන්ත ප්‍රතිවේසාවෙන් දකින්න පුළුවන්. එහෙනම් පෙර පෙර හේතුවක් නිසා ගොඩනැගෙන ස්වභාවයක් තිබුණා. ප්‍රඥාව පහළ වුණ නිසා ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් දැන් එහෙම අරමුණක් ආවට ඒ තිබිච්ච රාග දේශ මොහ ගොඩ නැගෙන්නේ නැති ස්වභාවයටපත් වෙලා අත්ති සදායතනං කිව්වේ මෙන්න මේකයි ආයතනේ නිර්වාණ ආයතනේ කිව්වේ ලෝකේ පවතින එක නෙමෙයි කිව්වේ ඒ නිසා කිව්වේ එහෙම දෙයක් නැත්නම් පත් වෙන්නේ කොහොමද තර්කයක් ගේන්න පුළුවන් නැති දෙයකටපත් වෙන්නේ කොහොමද කියලා. නමුත් ඒක ලෝකයට අයිති නැති. නමුත් එහෙම ස්වභාවයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ නිර්වාණ ධාතුව කිය ඔන්න ඔකටයි කියලා. ඒක නැති ස්වභාවයක් කියවනම් ශුන්්‍යතාවාදීට නැත්නම් මොනවා හරි එහෙම කියනවා. උච්ඡේදවාදීට දානවා. යථාර්ථය දකින්න නැති අය තර්කවාද අරගෙන. ඒ නිසා තමයි පෙන්වුවේ ඒකේ යථාර්ථය දකින්න හැටි. ඉතින් නිවන දැක්කනම් Tamanට හිතා ගන්න පුළුවන් ක්‍රමය ඔන්න ඕකයි. දකින මොහොත ක්ෂණයකින් ගිහින් ඉවරයි දැකලා. දැක්කට පස්සේ තියෙන සත්‍ය ප්‍රත්‍යවේක්ෂා ඥාන වලට ගෝචර වෙනවා. ඒ ක්ෂණික ක්ෂණේ Tamanට ක්ෂණේ ක්ෂණේ වශයෙන් දකින්න බෑ. හැබැයි මේ පරිසරයේ විනාඩි ගානක් තුල වෙච්ච සිද්ධිය නම් මතක තියෙනවා. ක්ෂණයකින් මාර්ගයේ වැඩිච්ච අවස්ථාවක් නැහැ බණහනකොට එහෙම. මට මෙහෙම අහන්නට මට හරියට තේරුම් ගියා බොහොම කවදාවත් නැති විදිහට. මෙන්න මෙහෙම අවබෝධයක් ආවා මේ යථාර්ථයේ වැටහිච්ච වෙලාවට හොඳට පැහැදිලි වෙ වෙලාවේ. කවුරු හරි දේශකයන් වහන්සේලා කියන වෙලාවේදී මට හොඳට මගේ ප්‍රශ්නෙට මට තිබිච්ච ගැටලුවට හරියටම විසඳුම ආවනේ. දැන් නම් මට කිසිම සැකයක් නැහැ මේ අනිත්‍ය දුක නැත්ත දේවල් වල හැටි මෙහෙමයි කියන එක ගැන. අන්න එහෙම Tamanටම තේරෙන්න පටන් ගන්නවා. ඒ දැක්කට පස්සේ Tamanට දකින්න පුළුවන් මෙන්න මේකයි රාගක්ෂේ, දේශක්ෂේ, මොහක්ෂේ කියන්නේ. මෙන්න මේකයි නිවන කියන්නේ. එන අලුතෙන් හටගත්ත එලියක්වත් අලුතෙන් හටගත්ත උඩ යනවා එකක්වත් වෙවුලනවා එකක්වත් එහෙම එකක් නෙමෙයි මේ නිවන කියන්නේ කියලා තමන්ම දකිනවා. රාගක්ෂයෝ නිබ්බානං, ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං. රාගක්ඛයෝ, දේශක්ඛයෝ, මෝහක්ඛයෝ ඉමේ ධම්මා අසංකතා. මේ ආදි වශයෙන් පැහැදිලිව නිවන විග්‍රහ වෙලා තියෙනවා. ඉතින් ඔය අනුව තේරුම් ගන්නවා නිවන කියන්නේ මොකක්ද කියලා. මේ මොහොතේදී ප්‍රථම ධානය අවශ්‍ය වෙන්නේ. ප්‍රථම ධානයම නෙමෙයි සමාධිය. සමාධිය ඊට අවශ්‍ය වෙනවා. යම් කිසි කෙනෙක් සසරෙදි ධාන වඩලා තිබුණා නම් ওই අවස්ථාවේදී ප්‍රථම ධානයටපත් වෙන්නත් පුළුවන්. ද්විතිය ධාන, තෘතිය ධාන ආදී ඉන්නත් පුළුවන්. ඇවිදලා එහෙම ඇවිදලා හිටන් මේ මොහොතේදී සමාධියට තව උපරිම බලයක් ලැබලා උපනිසිරී ලබා දෙන්නත් පුළුවන් ධාන වලින්. ධානයම අවශ්‍යයි කියලා එකක් නැහැ සමාධිය අවශ්‍යයි. ඒ කියන්නේ පංච නීවරණ දුරු වෙච්ච මොහොතක් අවශ්‍යයි. ඉතින් බණහන වෙලාවේ චිත්ත ප්‍රසාදයෙන් බණහන හැම කෙනෙකුටම ඒ මොහොතේ පංච නීවරණ නැහැ. ඒ මොහොතේ සමාධිය තියෙනවා. අලෝබදී සමෝහ ඉතකින ඉපදිලා තිබුණේ විපාක හිත ඒක නම් කියන බණ හොඳට තේරෙන්න පටන් ගන්නවා ප්‍රඥා ගෝචරව. ඒතර විදර්ශනාවත් එතන තියෙනවා. ওই දෙක සම වුණා නම් සෝතාපන්න වෙන්න පුළුවන් ඒ වනහලිය වලින් ඉස්සෙල්ලා. ස්වභාවය ඔකයි. සෝතාපන්න වුණා නම් ගෙදර ගිහිලා කල්පනා කළා ගහක් යට ඉඳලා කල්පනා කළා කොහේ ඉඳලා කල්පනා කළත් ওই දහම දකින්න පුළුවන්. පරප්‍රත්‍ය රහිත වුණා. අනුන්ගේ ආධාරයක් ඊට පස්සේ ඕන්නේ නිවන පූර්ණ කරගන්න. අන්න එහෙම කෙනෙකුට මාර්ගඵල ලැබුව කෙනෙකු වල කියන්න ඕනේ නැහැ. දැන් මේකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ පොඩි ලහාමුදුරුව ගැන. පෝට්ල හාමුදුරුව පෘථජනව ඉඳලා එයාගේ බණහලා මගපල් ලබලා තිනවා කොහොමද ලබලා තියෙන්නේ? අන්න සෝවාන් වෙත පුද්ගලයෙකුට ආය පෘථජන පුද්ගලයෙකුණ කමන්නේ කියන එක අහපුවාම පෘථජන පුද්ගලයා කියනවා ගිරවා කියනවා හැබැයි අහගත්ත බණ කතාවක් කියන්න පුළුවන්. මම මෙහෙම කතාවක් අහලා තියෙනවා කියලා. නෝ සෝවාන් පුද්ගලයාට මේ කතාවේ ගැඹුරටම අර්ථයත් එක තේරෙනවා. කියන පුද්ගලයා මේ පාඩම් කරගත් එකක් කියනවා. සමහරලාට කවියක් කියන්න පුළුවන්. කඩම් කටපාඩම් කරගෙන. පෘථජන පුද්ගලී. සෝවාන් වෙච්ච පුද්ගලයෙක් ඒ කවිය අහනකොට මහා පුදුම ගැඹුරු අර්ථයක් තියෙන කවියන්නේ කියලා එයා කියනවා. අර කවිය කියපු මිනිහා බැලුවොත් එහෙම මේක මොකද්ද මේ කියන්නේ? මේකේ අර්ථයක් ගැන කියන්නේ මහා ගැඹුරු අර්ථයක් තියෙනවා ලොට පිස්සුද කොහෙද? මම මේ කවියක් කිව්වා. ඔතන ඉන්නත් පුළුවන්. එන සෝවාන් නොවිච්ච කෙනා ලෝක කවියක්. ලෝ වැඩ සංග්‍රහයේ කවියක් ගන්නවා. අරගෙන කිය කිය පොවලා කරගත්තා ඉන්නවා. පැරණි මිනිස්සු හරියට කිය කිය ඉන්නේ සමහර තැන් වල. දැන් නම් මේ කාලේ දකින්න හඳ නෑ ඒවා. නමුත් ඒ භාවිතා කරන කාලේ ඔයයි කවි කියනවා. සමහර අය පැල් කවි කියනවා. සමහර අය සිව්පද කිය කිය කරත්ත දක්වනවා. පොල්ලතු එහෙම බැඳෙන මොනවා හරි බඩු ගෙනියනවා එක එක පැත්තෙන් පැත්තට වෙලඳ දානවා. පාළුවට යනකොට කාන්සිය පාළුව යන්නේ සිව්පද කියනවා. හැබැයි ඌ දහම්මාර්ථ ගැප් කරලා හොඳ දහම්මාර්ථ තියෙන කවිය හදලා තියෙන කවුරු හරි. සුතමයේ කවි, චින්තාමයේ කවි. ඉතින් ওই විදිහට කවි තියෙනවා. අර්ථ කවි. හොඳ අර්ථයක් තියෙන කවි තියෙනවා හදලා අර්ථයක් ගැප් කරලා. ඉතින් එහෙම කවියක් එහෙම කිව්වොත් අර අර්ථ කවියක් කිව්වොත් කවුරු හරි කිව්ව එකක් ඇහුවන එක සුතමේ කවියකුත් වෙනවා. කවි අර්ථය මතුවෙන්න හදලා තිබ්බනම් කවි අර්ථයක් ගැප් කළ එක අර්ථ කවියකුත් වෙනවා. ඉතින් ඕවා තමයි සිව්පද කියන්නේ. කවි සිව්පද ආදි වශයෙන් ඉස්සර භාවිතා කළේ. පෘථජනයතෝවා කිව්වා. එක්තරා අවස්ථාවක කාන්තාවක් මල් නෙලනල ඉන්න ගමන් මල් පිළිබඳව සුතමේ කවියක් කිව්වා. ඒ කියන්නේ අනික් අය අර්ථ අර්ථයක් ඇතුව හදපු කවියක් අහලා තියෙනවා කඩපාඩම් තිබුණා. ඒක කිය කියා මල් නෙල්ලකොට 69ක් විසුණු වහන්සේලා පිණ්ඩපාත වඩිනවා. හැබැයි ඉතින් අනික් අය දන්නේ නැතුවට උන්වහන්සේලා සෝවාන් ඵලෙ ඉක්මවපු අය. ඊතු විදර්ශනා ගුණය වඩලා තියෙනවා. රුකුලක් හම්බ වුණා අර කවිය හඬ ඇහිලා. අර කාන්තාවා කියන කඩ කියලා මිහිරි නාදයට එහෙම නෙමෙයි හිත තිබ්බේ අර්ථයට. අර්ථ කවියක්. අර ඉස්සෙල්ලා වඩන නායක හාමුදුර නැවතුන පින්ඩ පාතවල ඉන්නේ නැවතිලා ඒක හිටේ බීයේ ඉඳගෙන. අනික අර කෝයි කවිය අර්ථය පොඩ්ඩක් සිහි කරලා බලන්නකෝ. කවිය කියලා වෙනකොට උන්වහන්සේලා පින්ඩපාතේ වැඩියා. කවි අහගින්න හිටන් ඉතින් පින්ඩපාතෙන්ද සුළු මොහොතයි ගියේ 69 අරිහත් වෙනපත් වෙලා. අර අර්ථයේ සිහි වුණා. එද සෝවාන් වෙච්ච නැති අය අරිහත්ත්වයටපත් උනා නෙමෙයි අර කාන්තාව කියන කවිය අහලා. මාර්ගඵල ලැබලා ඉන්න අය ඉන්නවා සෝවාන් වෙලා ඉන්න අය. ඊ අයට දහමක් ඇහෙනකොට කවුරුණත් කමක් නෑ. යා මාර්ගඵල ලැබලා ඉන්න ඕනේ. ඒක තමයි කිව්වේ. පළවෙනි සෝතාපන්න ඵලයටපත් වෙන්න තමයි සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ අත්‍යවශ්‍යය. අනික් අයටත් ඒක හොඳ රුකුලක්. ඉතුරු ටික කරගන්න. ඒක නැතත් අතල මං එන්නේ නැහැ. ඒකයි වෙනස. නැවත නැවත බනහන අයට ඉතුරු ටික කියන්න හරි ලේසියි. අර වගේම උපනිශ්‍රේ ලැබෙනවා. හැබැයි අත්‍යවශ්‍ය නෑ. ඒකයි පරපත්‍ය රහිතයි කිව්වේ. ඊට පස්සේ බනහලා මාර්ගඵල ලබන්න බැරි කමක් නෑ ඉතුරු ටික. ආනෝනනම් අප්‍රමාදයි. ඒක තෝරා ගන්න ඕන විදිහට. ඉතින් ප්‍රථම ධානය කියන එක ඊට වඩා ගැඹුරුයි. ධානයකටපත් වීමත් ධාන සමාපත්තියටපත් වීමත් දෙකක්. දැන් ප්‍රථම ධානයටපත් වෙලා ඉන්නේ යම්කිසි බුද්ධලෙක් ඉන්නවනම් ඒ ප්‍රථම ධානයටපත් වෙනකොට තමා යම්කිසි සිතවිල්ලක් ඇති වෙනවා. යම් කර්මස්ථානයක් වැඩුවා නම් ඒ කර්මස්ථානයේ පිළිබඳව අරමුණේ හිත පිහිටනවා වෙන එක පිහිටන්නේ නැතුව ඒ අරමුණේ හිත පිහිටලා ඒකම රැව් පිළ රැව් දෙන්න පටන් ගන්නවා හිතේ. ඔන්නේ වෙලාවට කවුරු හරි සද්දයක් කළොත් ප්‍රථම ධානයේ ශබ්දේ කටු කියනවා. අර ධානයේ එතනින් මිදෙනවා. බාහිර සද්දයක් ආවොත්. ඒක ප්‍රථම ධානයේදී තියෙන తත්වය. තමම කර්මස්ථානය සද්ද කර කර වඩ වඩා ඉන්නකොට දැන් මේකේ තේ ප්‍රශ්නේ අහලා තිනවා. ඒ සද්දේ නැවතිලා හිටන් එහෙමව ඉන්නවයි කියන අවස්ථාවක්. ඒ අවස්ථාව මොකද්ද කියලා යහන්නේ. ඒක උපචාර අවස්ථාවේ සිද්ධ වෙනවා. ධානයේට උපචාර කියන්නේ ආසන්න අවස්ථාව. එතන පටන් ගිනත් එහෙම වෙනවා. ධානයේට අවශ්‍ය කරන සිද්ධියේදී දකින්න ඕනේ. Taman ඒ ආකාරයෙන් මේ කටහඬ නැවතිනකොට Tamanගේ සිතවිල්ලට මොකද වුනේ? ඒකත් දකින්න ඕනේ. ඒ සිතවිල්ල හොඳට පැහැපත්ව රැව් දෙනවා හිතේ. පොඩ්ඩක්වත් නිදිමතක් අමතක වීමක් නැහැ. සද්දේ කටෙන් පිට කරන්න හැදුවත් පිට කරන්නලත් අමාරුයි. ඒ තරම් සාන්ත සුවේකුත් එක්කලා නිශ්චල භාවයක් එනවා. මෙන්න මෙහෙම தത്വයට ආපුහම සවිතක්කාන් සවිචාරං විවේකජං පීතිසුඛං පටමඥානං කියන එතනට ඇවිදිලා. සවිතක්කව සවිචාරව කිව්වේ. අපි කර්මස්ථානින් ගත අරමුණට හිත නැගිලා ඒකෙම හිත රැවුදිදී සැරිසරනවා. ඒකමයි යන්නේ. අසාරා ඉන්නේ. ලෝකේ අසාරායි කියලා ගත්තනම් දැන් ලෝකේ අසාරායි කියලා අපි කිව්වේ නැතුවට හිත ඒ තුර රැවුදිදී යනවා. අසාරත්තේ සංඥාවසින් අසාර බව වැටහිලා එනවා. අන්න එහෙම අවස්ථාවක් එනවා. කවුරු හරි සද්ද කරන්න ඇහුනොත් එහෙම. එක පාරේ තත්ත්වෙ මිදෙනවා. මොකද ප්‍රථම අධ්‍යයනයේදී ශබ්දයේ කටු කිව්වේ ඔන්න ඕකයි. අපි කතා නොකර ඉන්න එක වෙන මාංශයක්. ඒක ධානය ලැබෙනවා නම් ධානය ලැබෙන උපචාර අවස්ථාවකදී එහෙම කතා කරන්න හිතෙන්නේ නැතුව යනවා. අර සිතවිල්ලට හිත තියාගෙන ඉන්න ඉතන ලොකු නිදහසක් දැනෙනවා. ධානසුවේ විවේකයෙන් හටගන්නේ. ඒ කර්මස්ථානයේ ඇසුරේ තිබෙන්නා වූ ස්වභාවයට හිත හිටපුවාම ලෝකයෙන් ඈත් වෙලා මේ ලෝක කාම වස්තුන්ගෙන් හිත මිදිලා අර කර්මස්ථානයේ රූපාවචර ස්වභාවයන් නම් තියෙන්නේ. ඒ ස්වභාවයට හිත හිටිනවා. බුදු ගුණයක් ගත්තත් ඒ වගේ. මොනවා හරි ගුණයක් අරගෙන හිත හිටිනකොට ඒ වීතරාගී වීත දෝෂී වීත මොහී තත්වයක හිත පිහිටනවා. ඒ වෙලාවේ දැකෙනවා කාමයන්ගෙන් නිදහස් වෙලා ඈත් වෙලා ඉන්න වෙලාවක හැටි. එතකොට අන්න අලුත් අත්දැකීමක් ලැබෙනවා. කාමයන්ගෙන් අහක් වෙලා ඉන්න වෙලාව මනස නිදහස් වෙලා තියෙන වෙලාව කොච්චර සාන්තද කොච්චර ප්‍රණීතද කියලා. අර කාම දාහ ගින්නේ නැහැ සැලීමක් නැහැ. කාම අදහස් නිසා රාග දේශ අදහස් නිසා මනස සැලෙන හැටි. කම්පවනේ වෙවි යන හැටි. ඉස්සෙල්ලා අධ්‍යක්ීමක් නැති නිසා සංවර අධ්‍යක්ීමක් නැති නිසා වෙනස පේන්නේ නැහැ. නමුත් යම් මොහතක මේ ප්‍රථම ධානය අවස්ථාව ආවනම් අන්නේ කාමයන්ගෙන් ඉවත් වෙලා ඉන්න සුළු මොහොත පේනවා. කාමයන්ගෙන් වෙන්න අකුසල ධර්මයන්ගෙන් වෙන්න. විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි. සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං. අන්න විග්‍රහ වෙන්නේ එහෙමයි. අන්න කාමයන්ගෙන් වෙන්න අකුසල ධර්මයන්ගෙන් වෙන්නව කියන තැනට වැටෙනවා. ඒ වෙලාවේදී කාම නිසා අකුසල ධර්ම නිසා ඇතිවන ස්පන්දනේ, සැලෙන බව, මානසික කම්පනේ නිතරම තිබුණ එක අපි දන්නේ නැහැ එහෙම කම්පණය වෙවි තිබිච්ච බව. ඒකෙන් ඉවත් වෙලා අකම්පේ භාවයට පත් වුණාම ඇතිවෙන විශාල සාන්ත නිදහස් බවක්. අන්න ඒක තමයි සමාධිය. ඒ සමාධියට පත් වෙනකොට ඇති වෙනවා කාම්‍යයන්ගෙන් නිදහස් වීම කොච්චර සාන්තද ප්‍රණීතද කියලා. විශාල විවේකයක් දකිනවා. ඒ කාමයන්ගේ සැලීම අහක් වුණාම ලැබෙන විවේකය දකින්නකොට විවේකජම් පීතිසුඛං විවේකයෙන් ජනිත වෙනවා ප්‍රීතිය සහ සුඛය. ඒ ප්‍රීතිය සුඛය කාම ප්‍රීතිය නෙමෙයි. කාමයන්ගේ නික්මුණ නෙක්ඛම්මේ. අන්න ඒ ප්‍රීතිය ඇති වෙන්නේ එහෙම එකක්. ඒක හරි සුවයි. අකම්පිතාවයක්. නිච්චලතාවය සහිතව පිහිටන්නේ. අන්නතොර ඇති වෙනවා ඒක එහි පිහිටන පිහිටීම කොච්චර සාන්තද ප්‍රණීතද කියලා. හිත අකම්පිය ඒකාග්‍රභාවයක පිහිටනවා. ඔන්න ටික පිහිටනකොට තමයි ප්‍රථම ධානයේ ලැබිලා තියෙන්නේ. හැබැයි එකපාරට ලැබුණ ගමන් කොහොම වෙලස් වෙනවා. දැන් ඉතින් ලැබුණා මට අවුරුදු ගාණක් හරි ඉන්න නම් දවස් ගාණක් ඉන්න පුළුවන්, පැය ගාණක් ඉන්න පුළුවන්. එහෙම එකපාර ගන්න බෑ. සමහරලාට ඕක ඒක ආවට පස්සේ හිතේ වික්ෂිප්තතාවයක් එන්න පටන් ගන්නවා. ආයිත් මට ඒක ගන්න ඕනේ, ආයිත් ගන්න ඕනේ. ඒතර ආක වෙනස් වෙලා යනවා. වැඩි ආසාවක් හටගත්තොත් මේ වික්මනී සමාදින්න ඕන ආයිසරයක් කියලා. ඒකත් වික්ෂිප්තතාවයක් වෙනවා. ඒතර කොච්චර උත්සාහ කළා බැලුවම හිතට ලතැවීමක් එනවා. අනේ මම ලැබූ තත්ති පිරිහුණානේ කියලා බය හිතෙනවා. ඒ වුණොත් ඒ විචිත්තතාවයේ ආයතරයක් ධානයට සමාදින බාධකයක් වෙනවා. ඉතින් ඒ බඳු කම්පණයටපත් වෙන්නේ නැතුව ඒ ලැබෙන අවස්ථාවේ පසුතලය හරියට උදා කරගන්න නැවතත් අර කල් මස්ථානයේ වඩමින් ඉන්නකොට ආයතර නිෂ්කලංක මොහොත එනවා. ඉතලා විනාඩියක් තිබුණා ඊට පස්සේ විනාඩි දෙකක් තුනක් තිබිලා නතර වෙලා ආයතරයක් ඉක්ම යනවා. එකපාර හුරු වෙන්නේ නැහැ ධානයේ ඉන්න. මෙන්න මෙහෙම ක්‍රමක්‍රමයෙන් ගිහිලා හුරු වුණාට පස්සේ ඔතන නවතින්නේ නැහැ ඉක්ම යනවා ධානයේ. ඊට පස්සේ මොකද වෙන්නේ? අර සවිතක්කන් සවිචාරං කියනකොට ඊට පස්සේ විතර්කයන්ගේ ਵਿਚාරයන්ගෙන් තොර වෙලා ප්‍රීති සුඛ ඇති සමාධියෙන් හටගත සුවයක් එනවා විවේකජම් ප්‍රීති සුඛන් නෙමෙයි ඒ කියන සමාධිජම් ප්‍රීති සුඛං සමාධියෙන් ජනිත වෙන පීති සුඛේ දිවිනි දහනිදී. ඒ විලාජය සිතිවිලි ගන්නෙ නෑ. කර්මස්ථානේ නිතර සිහි කරන බලාපොරොත්තුවක් තිබුණා ඒක නතර වෙලා. ඒක නතර වුණාට මනස ඊය තියෙනවා. එයාට දැනෙනවා. ඒ යෝගියාට දැනෙනවා. කර්මස්ථානේ නතර වුණාට මනස වික්ෂිප්ත වෙන්නේ නැහැ. ඊට වඩා සාන්ත සත්‍යයක පිහිටලානේ. නිදහස් වේක මේ පිහිටලා තියනවා දැයිනවා. අන්න ඒතර ද්විතිය ධානයට ඇවිදිලා. දැන් උතන පුරුදුනාට පස්සේ කවුරුවත් ඇවිදින් සද්ද කළාට යට ප්‍රශ්නයක් නැහැ. දැන් අර ඉස්සෙල්ලා වගේ සද්ද කටු වෙලා තිබිච්ච අවස්ථාව හික්මෙව්වා. දැන් කෑ ගහන එකේ කෑ ගැහුවට තමන්ගේ පාළුවේ තමන්ට ඉන්න පුළුවන්. ද්විතිය ධානය සුවේ එහෙම එකක්. ඔය ධානය එකක් සමාපත්තිය කියන්නේ ඊටලා ගැඹුරු එකක්. ධාන ප්‍රගුණ වෙච්ච කෙනාටයි සමාපatti ප්‍රගුණේ එන්නේ. ඒක හරි ගැඹුරු කතාවක් ගත්තොත් ඔක පැටලෙනවා. සමාපත්තියේදී ක්‍රියාත්මක වෙන්නේ පංචේන්ද්‍රිය සම්පූර්ණ අක්‍රීය වෙලා මනේන්ද්‍රිය පමණයි. ප්‍රථම ධානය හෝ සමාපත්තියක් තියෙනවා ඒ සමාපත්තියේදී බාහිර ලෝකයක් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. තනිකර මනස විතරයි ක්‍රියාත්මක. රූප පේන්නෙත් නැහැ, සද්ද ඇහෙන්නෙත් නැහැ, ගඳ සුවඳ දැනෙන්නේ නැහැ, රහ දැනෙන්නේ නැහැ, ස්පර්ශ දැනෙන්නේ නැහැ ඒ වෙලාවේ. ඒ සමාපත්තියේදී ධානයේ කියන එකේදී සිත් චක්‍රේ කරකිනවා. පංචාද්වාරات එනවා මනෝද්වාරات එනවා ආයසරයක් ධානයේට ධාන චිත වේගයක් නැగిලා ඉඳලා හිටන් ධාන චිත වීතියක් එනවා. ආයි ඒක ඉක්ම ගිහලා ආයි පංචාද්වාරයට වැටෙනවා. ওই විදිහට කලවමක් යන්නේ. ඊට හරි බලවත් ඒ සමාපත්තිය. සමාපත්තියේදී පංචද්වාරයේම අක්‍රිය වෙනවා. අක්‍රිය වුණාට මැරෙන්නේ නැහැ. පංචද්වාරයේ අක්‍රිය වෙලා අරමුණු ගන්න නැතුව විතරයි. ජීවිත රූපය පවත්නවා. එතන ඇහ කන දිව නාසය මුකුත් අක්‍රිය වෙන්නේ නැහැ ලස්සන තියෙනවා. තිබුණාට ඒවෙන් වැඩ ගන්නෑ. නිින්ද ගිය කෙනාට පේන්නේ නැහැ ඇහෙන්නේ නැහැ වාගේ. මනෝද්වාරේ ක්‍රියාත්මකයි. ඉතින් එහෙම ක්‍රමයක් තියෙනවා ඒක තමයි සමාපත්තියයි ධානය වලයි වෙනස. ඉතින් මෙතෙන්දි මේ ධානය ගැන එහෙම වෙනම හොයන්න දෙයක් නැහැ ධානය වෙනයි. සමාපත්තියටපත් වෙනවා කියලා කියන්නේ ඔය කියන නීවරණ පහ දුරු වෙච්ච අවස්ථාව ඇති සෝවාන් වෙන්න. ධානය කියන එක ප්‍රගුණ කරලා ඉහාත්ම සුඛ විහරණයට කරන වැඩක්. ධානය ලැබලා හිටියත් නැතත් අර සමාධිය ලැබිලා හිටන් මාර්ගඵල ලැබුවා නම් මාර්ගඵලයේ හිමි යම්කිසි ක්ලේශයක් අනුසයත් එක්ක විදහැරියා නම් නැවත වාරයක් ඒකේ ඉන්නේ මොන අරමුණක් ආවත්. ඒක ඉවරටම ඉවරයි. ඉතින් එයින් මිදිච්ච කෙනා ඒ කියන්නේ මාර්ගඵලයක් ලැබලා යම් අනුසයත් එක්ක බිඳ හැරියනම් ඒ ක්ලේශය මොනවා හිත හිත හිටියත් එන්නේ එයා උඩ පැන පැන දිව්වත් ඒ හිතේ එන්නේ නැහැ. අත්හැරිච්ච හරි අත්හැරුණමයි. කවුරු එක කතා කර හිටියත් ඒ අත්හැරිච්ච හරි ආයි එන්නේ නැහැ. ඉතින් ඒක තමයි ආනන්තරික සමාධිය කිව්වේ. ඒක විශේෂයක්. ඒකට ආනන්තරික සමාධිය කියන රෝග නොඑක අදහස් වෙන්නනවා. නිරන්තරයෙන් පවතින සමාධිය කියලා. ඒකත් තෝරා ගන්න ඕන එකක්. මාර්ගඵලය ලැබුවාට පස්සේ මේ සමාධිය හැම වෙලෙම තියනවාද කියලා. ආනන්ද හාමුදුරන්ගෙන් කවත්තාවක බ්‍රාහ්මණයෙක් අහනවා. ඉතින් මේ බමුණට යම් කිසි උදාහරණයක් උපමාවක් කියා දෙනවා. ඥානවන්තය උපමාවකින් මේක තෝරා ගන්නවා කියලා ආනන්ද හාමුදුරුවෝ අහනවා. යම් කිසි මිනිසෙකගේ අතක් හෝ අතේ ඇඟිලි හෝ කැපෙනවා. ඊට පස්සේ ඇඟිලි නැහැ. දැන් සුව කරලා තියෙන්නේ. හැබැයි අතේ ඇඟිලි නැහැ නැත්නම් අත නැහැ. ටික කාලයක් ගියාට පස්සේ එයා ඉතින් වැඩක ඉදිලා ඉන්නකොට එයාට අත තිබුණාද නැද්ද ඇඟිලි තිබුණාද නැද්ද කියලා ඇහුවත් අහුවා නෙමෙයි මේ මතකේ නැහැ. අර අවධානය වෙන වැඩකට යොමු වෙලා. දැන් ඒ වෙලාවේදී මගේ අත නැහැනේ ඇඟිලි නැහැනේ කියලා හිතන්නේත් නැහැ. නමුත් එයා වෙන වැඩකට යොමුලා එහෙම නොහිතා හිටියට අතේ ඇඟිලි එනවද කියලා අහනවා. එයා හිතුව හිතා හිටියත් දිදාගෙන හිටියත් කොහොම කරත් ගැලවිච්ච ඇඟිලි ගැලවිලා ගියා මිසක් ආයි ඒක නෑ එතන. හිතුවේ නෑ කියලා හිතන් අලුතෙන් හැදෙන්නේ නෑ. අන්න ඒ වගේ මාර්ගඵලයක් ලැබුවට පස්සේ යලිත් ඒ මාර්ගඵලය ආවර්ජන කර කර නොහිටියා කියලා අලුතෙන් ඒකට ගෙවිච්ච කෙලෙස් ආයි ඇති වෙන්නේ නැහැ. අර කැපිච්ච ඇඟිල්ල කැපිච්ච අත ආයතරයක් ඒ කයට ඉන්නේ නැතුව වාගේ. උපමාවක් පෙන්වන විදිහට. ඉතින් ඒ වගේ අපි දකින්න ඕනේ මේ ධර්මතාවය මොකක්ද කියන එක. අරමුණක් ආවම අරමුණ සිහි කරලා බලන්න ඕනේ. මේකේ තියෙන අසාරත්වය කොච්චර දුරට වැටහිලාද? ඒ අසාරත්වයේ වැටහීම නිසා කොච්චර දුර මානසිකත්වයෙන් මිදිලාද ඉන්නේ? ඒ ඇසුරෙන් ඉවත් වෙලාද ඉන්නේ? ඒ අසුරට මේ જાති අරමුණක් මෙහෙම අරමුණක් ආවොත් ආපහු ඇදිලා යනවද? තමන්ම මෙනෙහි කළ බලන්න පුරුදු වෙන්න ඕනේ. එතන තමන්ට මනසේ පේන්න පටන් ගන්නවා තමා ලැබූ ධහමේ ස්වභාවය අනුව. මොන විදිහේ ප්‍රශ්නයක් ආවත් මගේ මනස ආයිත් ඒ පැත්තට ඇදිලා යන්න හේතු නැහැ. ඒ වඳු ප්‍රඥාවක් මට පහළ වෙලා තියෙනවා කියලා දකිනවා. මේ මාර්ගයේදී මේ ඵලයේ ප්‍රඥා පහළුනේ කියලා දකින්න මේ ප්‍රඥාව තමයි ඵලය කිව්වේ. ඒක ආවර්ජනා කරනකොට මතුවෙනවා. ඉතින් ආවර්ජනා කරන මතුවෙලා හිටන් අනික් වෙලාවට මතුවෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද නැත්තේ? ඒ ඵලයේ නිසා යම් තරමක් නිරෝධ වෙලා ගියනා නිරෝධ වෙච්ච හරිය තමයි අත්හැරී ගිය හරිය. යම් අත්හැරීමක් නොයල්මක් විදීමක් වුණාද ඒ තමයි නිරෝධය. නිරෝධය ආයි රෝධ වෙන්නේ නැහැ නැත්නම් නැවත හටගන්නේ නැහැ. දැන් නිරෝධය කියන්නේ මොකද්ද කියලා තෝරා ගන්න ඕනේ. මේ ප්‍රශ්න වල අහලා තියෙනවා ඉස්සර හුඟක්. නිරෝධය කියන්නේ මොකක්ද අහපුවාම බොහෝ අය ඔක විතර දෙනවා නැති වුණා ඒක නෑ කියලා. නැති අර්ථයෙන් නිරෝධ කියනවා කිව්වොත් එහෙම. නියම අර්ථය මතුවෙන්නේ නෑ. උද්‍යව්‍ය ඥානයෙන් දකින්න ඕන ක්‍රමයක් තියෙනවා. උදා වෙන හැටි සහ වැය වෙන හැටි දකින්න. උද්‍යව්‍ය කියන ඥානයේ ස්වභාවය එහෙම එකක්. දැන් බඩිකින්නේ වුණා කෙනෙකුට දැන් බඩිකින්න එයාට මතු වෙලාවට පස්සේ බඩිකින්න උදා වුණා එකපාර ඇහිපිය ගන්න බඩිකින්න වුණා නෙමෙයි බඩේ තිබිච්ච ආහාර ටිකෙන් ටික ටිකෙන් ටික අඩු වෙන්න අඩු වෙන්න බඩගිනි බව ක්‍රමක්‍රමයෙන් වැඩි වුණා. බඩගින්න ඇති වුණා නෙමෙයි යකට එන බඩගින්න උදා වුණා. ඊට පස්සේ ආහාරය පිඩෙන් පිඩ ගිලින්න ගිලින්න බඩගින්න ක්‍රමක්‍රමයෙන් වැය වේවි යනවා. බඩගින්න හක් වෙලා යනවා බඩ පිරීම උදා වෙනවා. දැන් ඇති වුණා නැති වුණා කියන වචනේ ගන්න නැතුව ඔක තෝරන්න ඕනේ. උදා වෙනවා වැය වෙනවා. ඒතර උදා වෙනවා වැය වෙනවා කියන ක්‍රමයක් තියෙනවා මේ ලෝකේ පැවැත්මට. ඒ උදා වෙන එකේ වැය වෙන එකේ ඉන්න තාකල් අපි අනිත්‍යයේ ඉන්නේ. අනිත්‍ය ස්වභාවය තුල ඉන්නවා. උදා වෙන වැය වෙන ක්‍රියාදාමයේ ඉන්නවනම් අපි ඉන්නේ අනිච්චයක. කේනට්ටේන අනිච්චා උපාද වයට්ටේන අනිච්චා කිව්වේ ඒකයි. කුමන අර්ථයෙන්ද අනිච්චය කියන්නේ උපාද වය අර්ථයෙන් අනිච්චයි කියනවා. ඔන්න අනිච්චයේගේ ස්වභාවය. හේතුවක් නිසා ඵලයක් උදා වෙනවා. එතකොට උදා වෙච්ච ඵලය ගෙවිලා යනවා. නැවත අපි හේතුවකින් උදා කරනවා. ඒ ශක්තිය වෙනකොට ඒක ගෙවිලා යනවා. ඇයි මේ උදා කරන්නේ? මොකද්ද උදා කළේ කියලා අපි කල්පනා කරලා බලනවා. උදා කළා ගෙවිලා ගියා. උදා කළා ගෙවිලා ගියා. මෙහෙම එකක් කරනවා. ඉන්නේ ඇයි උදා කළේ? යන් ඒතොර අපිට ප්‍රශ්නයක් මතුවෙනවා. සමහර දේවල් අසහනියෙන් බේරෙන්න උදා කරනවා. බඩිකින්න අසහනයක් පිපාසය අසහනයක්. එතකොට මොකද කරන්නේ බඩිකින්නට ආහාරයක් ගන්නවා ටිකෙන් ටික. බඩ පිරීම උදා වුණා. පිපාසය වැඩි. වතුර උගුරෙන් උගුර බොන්න බොන්න. උගුරක් උගුරක් ගන්න පිපාසය සංසිඳුණා නැත්නම් පිපාස නැති බව උදා වුණා. නමුත් ඒක එහෙම තියෙන්නේ ආයෙත් වතුර බොන්න වෙනවා. මොකද උදා වෙච්ච එක වැය වෙලා යනවා. බඩගිනි නැති වුණා කෑම කාපුවාම. ඒක එහෙමව තියෙන්නේ නැහැ දැන් සදාටම. වරුවක් යනකොට ආයෙ බඩගිනි වෙලා. එක පාර ඇහිපිය ගහන්න මතුවෙච්ච එක නෙවෙයි බඩගිනි. පොඩ පොඩ බලට අඩු බව පෙරුණා ටිකක් ටික ටික ටික ටික ආහාරයේ අඩු ගතියක් පේනවා ටික ටික බල දැවිල්ලක් වගේ ආවා. බෑ බෑ ඉන්න බෑ හරි බඩගිනි කියන තතර වැඩි වුණා. යකෝ යකේ කන්න තරම් බඩගිනීමට කෑ ගහන තතර වැඩි වුණා. ඔහොමම වැඩි වෙනවා. එහෙනම් බඩගින්න කියන එක එකපාර ඇති වුණා නෙමෙයි. ඒකත් උදා වුණා. මොනවා හරි ගත්තාම ඒක වැය වුණා. බඩිකින්න වැය වුණා. බලපිරීම උදා වුණා. දැන් මේ උද්‍යාවිය කියන එක තෝරා ගන්න ඕනේ ඉස්සෙල්ලාම. ඔය අනිත්‍ය එක ලක්ෂණය. යමක් ලෝකේ අනිත්‍ය නම් අනිත්‍ය එක කොහොන්නේ ලක්ෂණේ තියෙනවා. හේතුවක් නිසා උදා කරනවා ඒක වැය වෙනවා. ආයිත් හේතුවකින් උදා කරනවා ඒක වැය වෙනවා. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඉතින් මේක මේ අනිත්‍යතාවයේ අපිට අසහනයක් නම් මේ අනිත්‍යතාවයේ දුකක් නම් ඒක එහෙම වටහා ගත්තට පස්සේ උදාකරන එක නවත්වනවා. උදා කරන්නේ අපේ ඕනකමින්. මොනවද උතන ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ? අර බඩිකින්න උදා වෙන එක මේක බඩිකින් නැති කරන එක ඔක විපාක උදාවා. ඒක අපේ මරණයෙන් කෙලවර වෙයි. භයානක උදා කිරීම සහ වැයීමක් වෙනවා අපි ළඟ. ඒ තමයි රාගය උදා වෙනවා, ద్వේෂය උදා වෙනවා. ඒ අරමුණ ඇසුරු කරන්න කරන්න උදා වෙන්නේ. උදා වෙච්ච විපාක වශයෙන් ගෙවලා වැය කරනවා. උද්‍යාවිය වෙනවා උතන. දැන් ඉතින් අපි බලනවා එක දෙයක්. හේතුවක් නිසා උදා කරපු දේ. ඒ හේතුව ගෙවෙනකොට වැය වෙලා ගියා. ඉතුරු කරපු හරයක් නැහැ දුක් විඳා මිසක්. මෙන්න මේක හැඟවිලා තියෙන ඇත්ත කල්පනා කරලා බලනකොට මං ඉතින් තවත් දුරට මොකටද මේ රාගය උදා කරන්නේ? රාගයට හේතු වෙන අරමුණක් පස්සේ හිත හිතා මොකටද මේ උදා කරන්නේ? මේ උදා කිරීම නැවැත්තුවා නම් හොඳයි නේ කියලා අදහසක් ආවෝ. නිරුදා වෙනවා. උදා නොකරන තත්ත්වයටපත් වුණාම නිරුදා නිරෝධා වෙනවා. මෙන්න මේකට කියනවා නිරෝධය. දැන් නැති වුණා කියන්නේ Nirodha කියෝ Nirodha හඳුන්ලා නැහැ. එහෙනම් Nirodha අපිට ලබන්න නම් Nirodha කරන්න පුළුවන් ධර්මයක්ද කියලා අපි බලන්න ඕනේ. යම් රාගයක් ඇත්නම් රාගයේ Nirodha ධර්මයක්. මොකද රාගය උදා වෙන්නේ නැහැ අහම්බෙන්. අපේ තියෙන මොට්ට බෝල්කමට අවිද්‍යාවෙන් වැහිච්චකමට රාගය හොඳයි කියලා හිතලා උදා කරගන්න එක නෙමෙයි කරන්නේ. රාගයට හේතු වෙන අරමුණක් දිහා බලවලා රාගය රාග සහගතව හිත හිතා ක්‍රියා කරමින් කතා කරමින් රාගය උදා කරනවා. ඒක පාර මතුවෙනව නෙමෙයි. ඉතින් මේක වැඩක් නෑ කියලා දැනගත්තා නම් මේකේ වෙන්නේ දුකක් කියලා දැනගත්තා නම් ඉන්ද්‍රිය සංවර කිරීමේ පටන්ගෙන අසාර්ධිය මොනවා හොයන්නද බලන්නද කියලා කියන එකට අදහස එනකොට ප්‍රඥාව මුල් කරගෙන උදා වීමේ ක්‍රියාවලිය නතර වෙනවා. රාගයේ උදා වෙන, ද්වේෂයේ උදා වෙන, මෝහයේ උදා වෙන ක්‍රියාවලිය යම් ප්‍රඥාවකින් නතර වුණා නම් අන්න එදාට කියනවා Nirodhe pratyasa කළා. Nirodheටපත් වුණා. උදා වෙන්නේ නැති තත්ත්වෙටපත් කළා. උදා වුණේ නැත්නම් යමක් මොකක් වැය වෙන්නද? උදා වුණේ නැත්නම් උප්පත්තිය ඉවරයි. උප්පත්තිය ඉවර නම් වැයවීමත් ඉවරයි. එහෙනම් ජාතියත් ඉවරයි, ජරාවත් ඉවරයි, මරණයත් ඉවරයි. උදා වුණේ නැත්නම් නිරෝධා වුණොත් නිර්ුදා වීම කියන එක එකක්. නැති වී යාම කියන එක තව එකක්. නැති වෙනවා ඇති වෙනවා කියලා තියෙන්නේ ලෝකේ තියෙනා වූ දේවල් වල හැටි අනිත්‍ය ධර්ම වල හැටි. ඒකයි කිව්වේ කේනට්ටේන අනිත්‍යා උපාද වයට්ටේන අනිත්‍යා කිය. නිරෝධට්ටේන අනිත්‍යා කිව්වේ නැහැ. උපාද නිරෝධට්ටේන අනිත්‍යා කිව්වනම් ඕනේ නිරෝධෝ ඉන්න කනිච්චයි කියන්නේ. උපාද වයට්ටේ අනිච්චා. ඉපරන දේ වැය වෙනවා. ඒක ස්වභාවය. දැන් දරුවෙක් උපදිනවා. උපන්නට පස්සේ ඒ දරුවා යන්නේ කොහටද කාලයත් එක්කලා. වැයවීම කරා යනවා. උදා වෙච්ච යම්කිසි දෙයක් තියෙනවා. තරුණ බව පොඩි දරුවාට එකපාර ආවේ නැහැ. ඒකත් උදා වුණා. උදා වෙච්ච කෙනා මොකද වෙන්නේ? මැදි වයසටපත් වෙනකොට තරුණ වය භාවය වුණා. මැදි වයස උදා වුණා. මැදි වයසට මොකද වෙන්නේ? මහලු වයසට නෝ ඒක මැදි වයස වැය වුණා. මහලු වයස උදා වුණා. මහලු වයසට මොකද වෙන්නේ? මරණයටපත් වෙලාම මහලු වයස වැය වුණා. මලමිනිය උදා වුණා. දවස් දෙකක් යනකොට මොකද තුනක් යනකොට මොකද වෙන්නේ? අර ස්වභාවික විච මලමිනිය කුණු වෙලා ඕජස් කරන්න පටන් ගත්තා. දැන් ඕජස් කරන මලමිනිය උදා වුණා. ඉදිවිච්ච මලවිනිය වැය වුණා. ඊට පස්සේ ඕජස් කරලා පස්සේ මොකද වුනේ? පණුවන් ගහලා හිටන් ගිහිල්ලා ඇටකොටු මතු වෙච්ච එක උදා වුණා. අර හංකොඩ වෙඩි වැහිලා ඕජස් කරලා එක වැය වෙලා. ඊට පස්සේ ඇට සැකිල්ල උදා වුණා. තව ටික දවසක් බලන්න ඇට කැල්ටිය විසිරලා හැමතැනම. ඇට සැකිල්ල වැය වෙලා. ඇට කැලිය උදා වුණා. තව ටික දවසක් බලනකොට ඒවත් දිලා දිලා වෙලා කෑලි පුපුරලා කෑලි කෑලි ගිලා හාල්ලට වගේ හැමතැන තනින් තන කෑලි. ඇට කෑලිත් බෑ වෙලා. පොඩි පොඩි කෑලි දෙන පෝර පසක් වෙලා අවුදා වුණා. තව ටික දවසක් බලන තනකොළ වැగిලා නොයෙක් ගස් කොළන් වල මුල් ඇදලා අර තිවිච්ච ඇට කෑලි ටිකක් දිලා ගියන පස්සේ තිබුණ බවක්වත් නැහැ. වැය වුණා. මේ අනිච්ච ධර්මතාවයේ උදය උදය උදයාව කියවි ඔන්නෝකයි. උපාදවය ඔන්න උපාද වාය ධර්ම මේ අනිත්‍ය ලෝකේ හැටි. ලෝකේ හටගත්ත හැම දෙයක්ම උපාද වාය ධම්මිනෝ. ඒවැ ස්වභාවය ඒකයි. උදේ එනවා වැය වෙනවා. උදා වෙනවා එකක් ඒක වැය වුණා. නිරෝධ කියන්නේ ඔන්න ඔය ක්‍රියාදාමී යම් තැනක නවතින කටයුතු කරන්න එකක් තියෙනවා. අන්න ඒක තමයි අවිද්‍යාව නිරෝධ කිරීම පටන් ගන්න ඕනේ. දැන් නිරෝධ පටන් ගන්න බෑ නිකන්. ওই ක්‍රියාවලිය නවත්තන්න අවිද්‍යාවත් ඒ වාසේස විරාග නිරෝධා සංකා නිරෝධෝ කියලා පටන් ගන්න ඕනේ. අන්න ඉදාට මොකද වෙන්නේ? හේතුවක් නිසා යමක් උදා වුණා. හේතුන් පරිච්ඡ සම්භූතං වෙච්ච එක. ඒක නිරෝධ කරන්න මොකද කරන්නේ? හේතු බංගා නිරුද්ධති. හේතුව බංග කර දමන්න හේතුව බිදහරින්න ඕනේ. අන්න ඉදාට නිරෝධය වෙනවා. නිරෝධ වෙන්නේ ඔතනින්. දැන් නිරෝධ කරන්නේ ආර්ය මාර්ගය තුලින්. නැති වෙන එක ලෝක ධර්මතාවය. ඇති වෙන එක නැති වෙන එක. ඇතිවීම නැතිවීම තමයි අනිච්ච ධර්මයි. හැබැයි මේ ඇතිවෙනේ ඔක්කොම නිරෝධ ධර්ම. ඒ කියන්නේ නිරෝධ කරන්න පුළුවන් ඒවා. බැරි ඒවා නෙමෙයි. අපේ අවිද්‍යාව නිසා නිරෝධ කරගන්න කැමති නැහැ. වැඩ පිළිවෙල නිරෝධ කරන්න ඕනේ. ඇති වෙච්ච දේ නැති වෙන එක වෙනම අංශයක්. ඔය ක්‍රියාදාමයේ උදා වෙන එක නිරෝධා කරන්න ඕනේ. ඒකයි නිරෝධ කියන්නේ. ඉතින් ඔක තෝරාගත්තාම දැන් මේකේ තියෙන ප්‍රශ්න සමූහයේ උත්තර තියෙනවා. අහලා තිබුණ ප්‍රශ්න කීපයක් තියෙනවා. මොකද නිරෝධ කියන්නේ මොකද්ද කියලා අහලා තිබිච්ච ප්‍රශ්නයක් මෙතන කියවුණා එකක්. ඒකටත් ඔය උත්තරේ ඔතනින්ම ආවා. ඉතින් ওই ක්‍රමයට කරුණු තේරුම් අරගන්න ඕනේ.